නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස ඉද භික්කවේ භික්ඛූ සීලවා හෝති පාති මොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේ සුවජ්ජේ සුබය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ තසුක්ක නිපාතේ ဒုတိ ය උරුවෙල කියන සූත්‍රය. මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ ලෞතර බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට පැවිදි ජීවිතයක් ගත කරන උදවිය භික්ෂුවක් ස්ථවිරයක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ කොයි විදිහකින්ද කියන කාරණාව. එක්තරා අවස්ථාවක ලෞතර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බොහොම ටික දිනකින් අර උරුවෙල දනව්වි වැඩ වාසය කළා. ඒ නේරංජරා ගඟ අසබඩ අජපාල කියන නිබ්බෝධ මූලයේහි තමයි උන්වහන්සේ වැඩ සිටියේ. මේ අවස්ථාවට එනවා මහලු වෙච්ච ශාරීරික වශයෙන් දි รา ගියපු ජරා ජීර්ණ වුණා කියලා කියන්නේ. එහෙම වෙච්ච වයෝ වෘද්ධ මේ තුන් විය ඉක්ම වෙච්ච පිරිසක්. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් කතා බහකට යෙදෙනවා. ඒ කතා බහට යෙදෙන වෙලාවේ බුදුහාමුදුරුව මේ අයව පිළිගත්තට සතුටු ස්වාමීන් යෙදුනට උන්වහන්සේ හිටපු තැනින් නැගිට්ටේ එන්න කියලා ආරාධනා කළේ ගරු කරන්න වඳින්න පුදන්න ගියේ නැහැ. මේ අයට මේ පිළිබඳව ලොකු කුකුසක් ඇතු ඇතු වුණා. කොච්චර සතුරු සාමීචයේ යෙදුණා. ඊට පස්සේ මේ කට්ටිය එකත් පස්ව ඉඳගෙන බුදුහාමුදුරුවන්ට කතා කරලා කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මේ වැඩිවියටපත් වෙච්ච පිරිස පැමිණියාම ඒ අත්තන් පිළිබඳව සාකච්ඡා කරාට සම්මන්ත්‍රණය කරාට සතුටු සාමීචී යෙදුනට කිසිම විදිහකින් මේ ගරු සැලකිලි නොදක්වනවා. මේ ස්තර වීර භාවයට සලකන්නේ නැහැ නේද කියලා. මේක මේ විදිහට අහන්නේ සුතං නේතං බොහෝ ගෝතම න සමනෝ ගෝතමෝ බ්‍රාහ්මනෝ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතේ වයෝ අනුපත්තේ අභිවාදේතිවා පච්චුප්පේතිවා ආසනේනවා නිසින්නේති තයිතං හොබ්බෝ ගෝතම තතේව නහි භවං ගෝතමෝ බ්‍රාහ්මණ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ කියලා මේක පැහැදිලි කරලා දෙන්නේ භවත් ගෞතමයන් වහන්සේ මේ වගේ වයෝවෘද්ධ අය ආවහම තුන්විය ඉක්මවිච්ච අය ආවහම කෙටියෙන් කියනවනම් වඳින්නේ නැත්තේ මොකද? ගරු කරන්නේ නැත්තේ මොකද? ඉන්න ආසනෙන් නැගිටින්නේ නැත්තේ මොකද? සසුනක් පනවල ආරාධනා කරන්නේ නැත්තේ මොකද? මේ විදියට බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ බවත් ගෞතමයන් වහන්සේ පැහැදිලි කරනවා මේ වයසට ගියාට වයෝ වෘද්ධ වුණාට තුන්විය ඉක්මවවාට එහෙම අයට නැගිටලා අසුන් පනවලා ආරාධනා කළා බැඳලා බවත් ගෞතමයන් වහන්සේ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම ස්ථවිරයන් වහන්සේ කෙනෙක්. මේකට නිසියාකාරව බුදුහාමුදුරුවෝ ඊටමත් මනවින් ධර්මය තුලින් පැහැදිලි කරලා දෙනවා. බුදුහාමුදුරන්ට මෙන්න මේ වගේ හිතක් පහළ වෙනවා. මහණෙනි ස්ථවිර හෝ ස්ථිර විර භාවය කියන කාරණාව අවබෝධ කරගන්න ඕන දැනගන්න ඕන දෙයක්. එහෙම කෙනෙක් යම් විදියකින් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ 80 වයස් පිරුණයි කියලා. 90 වයසටපත් උනාය කියලා. අවුරුදු 100ක් උනාය කියලා. බුද්ධ භාවයටපත් උන අය කියලා. එහෙම කෙනෙක් නෙවෙයි. ස්තවිරේක් බවට වැඳිය යුතු පිදිය යුතු පුජ්‍යලයක් බවට සීලාදී ගුණයකින් යුක්ත භික්ෂුවක් බවට පත් වෙන එහෙම කෙනෙක් නෙමෙයි. යම් විදිහකින් දැන් අකාලවාදී නම් අභූතවාදී නම් අනර්ථවාදී නම් අධර්මවාදී නම් අභිනයවාදී නම් වයසට ගිහිල්ලා මෙන්න මේ කාරණාවලටපත් වෙලා තියෙනවා. මොකක්ද මේ කාරණා ටික? අකාලවාදීන, අභූතවාදීන, අනර්ථවාදීන, අධර්මවාදීන, අවිනයවාදීන. මෙහෙම මේ වගේ අය වැඳීමට සුදුසු පිරිසක් නෙමෙයි වයසට ගියාට. ඒ වගේම තමයි ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද ධර්මය පරයාප්ති ධර්මය යම් කෙනෙක් අවබෝධ කරගෙන නැතිනම් ලෞතර බුදුහාමුදුරුවන්ගේ ධර්මය අලුත් අරුත් ලෙස නොදකිනවනම් දකින්නේ නැත්නම් ඒවා Tamange හදවතෙහි පවත්වාගෙන යන්නේ නැත්නම් එහෙම අය කවදාවත් මේ ස්ථවිර ගණයට වැටෙන්නේ නැහැ. ස්ථවිර ගණයට වැටෙන්නේ යම්කිසි පුජ්‍යලයේ ලෞතර ධර්මය අරුත් ලෙස දකිනවන. ඒ වගේම ඒවා හදවතෙහි පවත්වාගෙන යනවන. ක්ලේශ ධර්මයන් ප්‍රහීන කළ තැනැත්තෙක් නම් අඳ බාල භවෙන් නිදහස් නම් ඔහු බුද්ධිමත් නම් ඒ කෙනා ස්ථවිර. මේ ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා වයසට යන්නම ඕනේ නැහැ. යම්කිසි පුද්ගලයෙක් මේ කෙස් හොඳට කළු වෙලා කියන. පැහෙන්නම ඕන නැහැ. දැන් කෙස් පැහිච්ච පමණට මිනිහා පැහෙන්නේ නැහැනේ. කළු කෙස් තියෙන මිනිස්සුත් පැහිච්ච මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. මෙතන පැසුණු කියන කියන්නේ සියලු අර්ථයන් දන්න අවබෝධයන් ඇති විද්වත් බවක් උගත් බවක් ධාර්මික බවක් දාර්ශනික බවක් පිරිපුන් බවක් ඇති සියල්ලන්ගේ එහෙම කෙනා කලු කෙස් තියෙන මිනිස්සුන්ටත් භද්‍ර යෞවනයක ඉන්න අයටත් මේ මුල් වයස්වල ඉන්න ලදරු ආදී අය මෙහෙම කෙනෙකුට වුණා ලාබාල කෙනෙකුට උවත් නිසි කලදී Taman විසින් අවබෝධයක් ඇති වෙනවනම් ඒකට අපි හඳුන්වන්නේ කාලවාදී භූතවාදී අර්ථවාදී ධර්මවාදී විනයවාදී මේ ආදී වශයෙන් පර්යන්ත වූ ලෞතර ධර්මය අරුත් ඇති අර්ථයන් නැතිව අවබෝධකයන් තමන්ගේම ඥානේ ස්වයංබුද්ධියෙන් අවබෝධ කරගෙන ඉන්නවනම් එහෙම පඬිත කෙනෙකුට ස්ථවිර කියන අර්ථයෙන් හඳුන්වන්න පුළුවන්. ස්ථවිර කියන අර්ථය. දැන් අපි හඳුන්වන්නේ මහා ස්ථවිරයාණන් වහන්සේ කියලා. ස්ථවිරයාණන් වහන්සේ කියලා. බොහෝ විට මේක භික්ෂුන් වික්ෂුන් වහන්සේලා අතර පවතින වචනයක්. උපසපන් භික්ෂුන් වහන්සේ කෙනෙක් තවත් උපසපන් කෙනෙක් හමු වුණාම ස්ථවිරයන් වහන්සේ කොහෙද වඩින්නේ කියලා. ඒවා. එතකොට මේ පඬිත ගණයට වැටෙන අයට ස්ථවිර නමින් හඳුන්වන්න කියලා කියනවා. ඒ වගේම බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා මහණෙනි මේ ස්ථවිරලා හතර දෙනෙක් ඉන්නවා. හඳුන්වන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතර දෙනා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මම මුලින් ධාතා පාඨයේ කිව්වේ පැහැදිලි කරේ ඒක. ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාතමොක්ක සංවර සංමුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු මේ පැහැදිලි කරලා දෙනවා ලෞතර බුදුහාමුදුරුවෝ මහණෙනි මේ ශාසනය තුල සිල්වත් කියලා පිරිසක් ඉන්නවනම් පාතිමෝක්ෂ සීලය පාතිමෝක්ෂ සංවර සීලය නිසි ආකාරව අනුගමනය කරනවනම් සංගතයෙහි වෙසෙනවනම් ආචාර ගෝචර සම්පන්න භාවයේ ඕනම කෙනෙකුට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවනේ භික්ෂුවක් විසින් අනුගමනය කළ යුතු මේ ආචාර ධර්ම පද්ධතිය විනය පද්ධතිය විනීත භාවය නිසියාකාරව රකින්නවන පුංචි හෝ වරදකින් මිදෙනවන කිසිඳු වරදක් නොකර ඉන්නවන ශික්ෂා පද ටික මනවින් රකින්නවන අන්න එහෙම කෙනා ධර්මයේ තුල පැහැදිලි කරනවා ස්ථවිර කියන නාමයෙන් හඳුන්වන්න වඳින්නත් හොඳයි පුදන්නත් හොඳයි ගරු කරන්නත් හොඳයි. එවැගේම තමයි වික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම මේ ස්ථිර භාවයටපත් වෙන්න බහුශෘත වෙන්න ඕනේ. සුතදර වෙන්න ඕනේ. මේ ශ්‍රවණය කරලා ලබා ගන්නා වූ දැනුමින් පෝෂිත පුජ්‍යලයක් වෙන්න ඕන. අහන කෙනෙක් බවටපත් වෙන්න ඕන. එතකොට සුත සම්නිච්ඡය මේ රැස් කරගත් සුතයන්ගෙන් සීලයන්ගෙන් ගුණයන්ගෙන් මේ ආශ්‍රවයන් ප්‍රහීන කළ තැනැත්තෙක් බවට පත් වෙනවා යම් කෙනෙක් එහෙසේ ශ්‍රවණයකට හෝ ධාරණයකට හෝ අවබෝධ කරගන්නා ලද ඉගෙන ගන්නා ලද දේවල් දැන් අපි කියමු ධර්ම දේශනාවක් දේශනා කරනකොට මුල මැද අග කියන කාරණා ටික පැහැදිලිව අර්ථපහිතව ව්‍යංජන අනුව්‍යංජන සහිතව පරිපූර්ණත්වයෙන් දේශනා කරනවා නම් ඒ වගේම පරිපූර්ණ භ්‍රමචර්යාදී අනුගමනයන් කරනවන දහම නිවැරදිව දන්නවන යම් දහම් ගැටලුවකට ප්‍රශ්නයකට ප්‍රඥා ගෝචරව පැහැදිලිව උත්තර දෙන්න පුළුවන් යම් කෙනෙක් Taman විසින් අසන ලද්දා වූ දරන ලද්දා වූ ආදී වශයෙන් හඳුලන මේ වනපොත් ආදී දේවල් නිසියාකාරව වනපොත් කරනවා අපි මේ අධ්‍යාපනය තියෙනවනේ නවීන අධ්‍යාපනය සමාජයේ අද නීත්‍යානුකූල වෙච්ච ඒකෙදි මේ උගන්වන දේ නිසියාකාරව ශ්‍රවණය කොට පරිේශනාත්මකව ඉගෙන කියාගන්න එක. ඒවා නැවත නැවත සොයා බලන එක, විමර්ශනය කරන එක, පරිේශනය කරන එක. දද්දේ කියා දෙන එක. නොදත් අයට අවබෝධ කරවන එක. නිසි මඟ යවන එක පැහැදිලි කොට දෙන එක පැහැදිලි කරගන්නා එක අවබෝධ කරගන්නා එක මේව තමයි අධ්‍යාපනයේක තියෙන ප්‍රධාන වැදගත් කාරණා ටික. එතකොට ඒ විදිහට යම් කිසි භික්ෂුවක් ප්‍රඥාව බෝධයෙන් කටයුතු සිද්ධ කරනවා නම් අරුත් ඇතිව කටයුතු සිද්ධ කරනවා නම් Taman විසින් වනපොත් කරන ලද යම් යම් දේවල් නැවත නැවත පුන පුනා පරිේශණයට ලක් කරනවා නම් එහෙම කෙනෙක් හොඳ ස්ථවිරයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ මේ අධිචිත්ත භාවය තමන්ගේ නුවණ බුද්ධිය අසුරු කරගෙන ආධ්‍යාත්මික සුඛ විහරණයකට යම් කෙනෙක් භාජනීය වෙනවා නම් ආධ්‍යාත්මික සමවැදීමකට යම් විදිහකින් ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කළ තැනැත්තෙක් එහෙම නැත්නම් සියලු ආශ්‍රවයන් වම ඇරූ තැනැත්තේ. එතන වම අරිනවා කියලා කියන්නේ නැති කළ තැනැත්තේ. ආදී වශයෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා මේ ධර්මයේ තුලින් ඔහු සුවපත් වූවා නම් තනසුනා නම් ඒ සුවපත් භාවය තනසිරි භාවය අසුරු කොටගෙන විපුල පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙම කෙනා සුළු කොට තකන්න බෑ එයා හොඳ ස්ථවිර කියන රහතන් වහන්සේ කෙනෙක් කියන එක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ ප්‍රති ප්‍රතිවිමුක්ති භාවය, චේතෝ විමුක්ති භාවය, අනාශ්‍රව භාවය. ඒ වගේම ආශ්‍රවක්ෂය හේතු ආදී වශයෙන් පැහැදිලි කරලා දෙනවා විශිෂ්ට ඥාන සම්පත්තියක් ඇති කෙනෙක්. මෙතෙන්දී හඳුන්වන්නේ රහතන් වහන්සේ කෙනෙක් බවටපත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නේ සියලු ආශ්‍රවයන් දුරු කරහම. ඒ කියන්නේ අනාශ්‍රව වුණහම. Tamanගේ ඥාණයෙන් තමා විසින්ම අවබෝධ කරගත්තාම ප්‍රඥා විමුක්තියෙන් විමුක්ති භාවයට නැත්තම් අවබෝධයට ලක් වුණහම ඒ තැනැත්තා විශිෂ්ට ඥානයෙන් යුක්ත ධර්මය ප්‍රත්‍යක්ෂ වූවෙක් බවට පත් වෙනවා. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වූවෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කොට ගන්නා කෙනා සමාධි සමවැදීමක් සියලු කෙලෙස් නැසීමක් ඇති තැනැත්තෙක්. එවැනි කෙනා තමයි ස්ථවිර භාවයට වන්දනයට පූජනීයත්වයට ආරාධනයට নমස්කාරයට සුදුසු තැනැත්තා මෙන්න මේ හතර දෙනා පිළිබඳව තමයි අපේ ලෞතර බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරලා දෙන්නේ ඊළඟට ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යෝ උද්දතේන චitteන සම්පඤ්ඤ බහුභාසිත අසමාහිත සංකප්පෝ අසද්ධම්මරතෝ මග්ගෝ ආරාසෝ තාවරේය මහා පාපදිට්ටි අනාදරේ කියලා. මේ ආදී වශයෙන් මේ පැහැදිලි කරලා දෙන්නේ පින්නතුනේ යම් කිසි පුජ්‍යලයකගේ හිතින් මේ විසිරුණු සිත් තියෙනවනම් හිත විසිරිලාන වික්ෂිප්තන එක තැනක නැත්නම් බොහෝ දේ ගැන හිතනවනම් එයා මේ නිසි ඵල ලබන කෙනෙක් නෙමෙයි. ඒ වගේම පිරිහෙන්නේ නැත්නම් දැන් මෙහෙම විසිරුණු සිත් ඇති කෙනෙක් බවට නෙමෙයිපත් වෙන්න ඕන විසිරුණු සිත් නොමැති කෙනෙක් බවට පිරිහිනුන් කෙනෙක් බවට නෙමෙයිපත් වෙන්න ඕන නොපිරිහිනු කෙනෙක් බවට අසද්ධාර්මික කෙනෙක් බවට නෙමෙයිපත් වෙන්න ඕන සද්ධාර්මික පුජ්‍යලයක් බවට ඒ වගේම මෘග ආදී සිතවිලි නෙමෙයි තියෙන්න ඕන සදුෂ්ච ආදී සිටිවිලි ඔහුගේ හිතේ තියෙන්න ඕන. ආදරය, කරුණාවතිය નિરાදර කෙනෙක් බවටපත් නෙවෙයි, පත් වෙන්න ඕන. එහෙම කෙනෙක් තමයි ඉස්තවිර කියන නමින් හඳුන්වන්නේ කියලා. ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යෝ සීලේන සම්පන්නෝ සුතවා පටිභානවා සංයතේ තීර ධම්මේසු පඤ්ඤායත්තං විපස්සති පාර වූ සබ්බ ධම්මානං අකිලෝපටි භානවා මේක පැහැදිලි කරලා දෙනවා යමෙක් සීල සම්පන්න වෙනවා නම් සත සම්පන්න වෙනවා නම් ප්‍රතිභා සම්පන්න වෙනවා නම් ස්ථාවරම ධර්මයෙන් යුක්ත නම් මාර්ග ප්‍රඥාලාභී නම් සත්‍ය වූ ධර්මයක් ඔව් විනවිද දකිනවා නම් මෙවැනි කෙනෙක් දහමින් පෝෂිත කෙනෙක් මේ රාගාදී කෙලෙස් නැති කල කෙනා ස්ථවිර භාවයට පත් වෙනවා කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන ඊළඟ කාරණාව තමයි මේ দমনය ඇති කෙනා, බඹසර හැසිරෙන කෙනා, සියල්ලන්ගෙන්ම පිරිපුන් කෙනා, ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කළ කෙලා තෙර වශයෙන් හඳුන්වනවා. ස්ථවිර වශයෙන්. මේ කෙටියෙන් අපි මේ සූත්‍ර දේශනාව ඔයයන්ට පැහැදිලි කළා. මේ විදිහට ගත්තාම මේ වර්තමාන සමාජයත් එක්ක අපිට බොහෝ දේවල් තියෙනවා. පවතින සංඝ සභාවය සමාජය තුල මේ ස්ථිරභාවය කියන දේ උපසම්පදාවත් එක්කෙන සාම්ප්‍රදායික ක්‍රමවේදයක්. එක උපසම්පදා භික්ෂුවක් දසවසක් සම්පූර්ණවම ස්ථිර කියනවා. 20 වසක් සම්පූර්ණාට පසු මහා ස්ථිර වශයෙන් හඳුන්වනවා. ඒ උපසම්පදා සීලයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා. හැබැයි ඒ සියලු භික්ෂුන් වහන්සේලා මේ ගුණයෙන් යුක්ත වීම ලෝතර බුදුහාමුදුරුවෝ සදාන් කරන ස්ථිර භාවයටපත් වෙන්න හේතු වෙනවා. ඒක තමයි වැදගත් අපි වඳින්නේ ගුණයට. මෙතන සඳහන් කළේ ස්ථවිර කෙනෙකුගේ තිබිය යුතු ගුණ. රහතන් වහන්සේ කෙනෙක් නුවත් යම් කිසි ස්ථවිරෙක් හාමුදුරු කෙනෙක් මේ ගුණයන්ගෙන් පරිපූර්ණ බවට පත් වෙන්න යම් කෙනෙක් ධර්මය විකුණා කනවන අපි ඒක හඳුන්වමු එහෙම නරකත් නෑනේ විකුණාගෙන කනවන එවැනි තැනැත්තෙක් ස්ථිර වෙන්න බෑ වැඩි යුතු පුජ්‍යලයකුත් නෙවෙයි පිටිය යුතු පුජ්‍යලයකුත් නෙවෙයි ධර්මයේ විකෘති කරනවා ඔව් වැඩි යුතු පුජ්‍යලයකුත් නෙමෙයි ඉස්තවිර කෙනෙකුත් නෙමෙයි සංඝ සමාජය තුල තැබිය යුතු කෙනෙකුත් නෙමෙයි. අපේ බොහෝ දායකයෝ බෞද්ධයෝ මේවට අහු වෙනවා. විවිධ පුද පූජා වලින් මුලාවටපත් කරන දායකයන් මුලාවටපත් කරන අය ඉන්නවා. විවිධ පුද පූජා වලින් ධර්මය කියා දීලා ධර්ම මාර්ගය තුල යවන්නේ නැතුව ආධ්‍යාත්මික ප්‍රගුණ භාෂාවයටපත් කරන්නේ නැතිව සාධාරණීය යුක්තිය කියා දෙන්නේ නැතිව උජුපටිපන්න භාවය ඍජු භාවය භික්ෂුවක් තුල තියාගන්නේ නැතිව භික්ෂුවක් විසින් තමන්ගේ මහානකම භික්ෂුත්වය ලාභ ලෝභ සත්කාර සම්මාන හා කීර්තිය වෙනුවෙන් දායකයා අභිමුවේ වඳින වැටෙන ඉල්ලන කෙනෙක් නම් එහෙම තැනැත්තෙක් භික්ෂු වේශධාරියෙක් කිව්වට කමක් නැහැ භික්ෂුවක් වුණාම ඍජු ප්‍රතිපත්ති තියෙනවා රහත් භාවය ලබන්න තව කලක් යයි කියමුකෝ. මහාන වුණාන. උජුපටිපන්න භාවය, ඥානපටිපන්න භාවය, සාමීචිපටිපන්න භාවය මේ සංග ගුණ තියෙන්නේ. මේ සංග ගුණයන්ගෙන් හෙබි කෙනෙක් බවට පත් වෙනවා. ඒ භික්ෂුවගේ ඍජු භාවය කියලා කියන්නේ කෑකෝ ගසමින් ඇවිදින කෑ ගහන කෙනා නෙමෙයි සමහර වෙලාවට ඍජු ප්‍රතිපත්තියක් අරගෙන යම්කිසි තීන්දුවකට එන්න පුළුවන් අසාධාරණයක් වෙලාවකදී. අපේ රටේ එහෙම වෙලා තියෙනවා. රට උදුරගන්න හදනකොට ඉදිරියට ආවේ කවුද? භික්ෂුව. උන්වහන්සේ බුද්ධිමත් වුණා, බහුසුත වුණා, සීල සම්පන්න වුණා, ගුණ සම්පන්න වුණා. හැබැයි උන්වහන්සේ ඒ සියලු දේවල් තුල ඉඳගෙන රටත් රාජ්‍යත් ධර්මයත් රැකීමේ සටනක යෙදුණා. ඒ සටන අද තමයි අපි විවේචනය කරන්නේ නැත්තේ. එදා අපේ ලංකා ඉතිහාසයේ තිබිච්ච සංඝ ශාසනය තුල රට ජාතිය ආගම ධර්මයේ බේරා ගැනීමට සටන් කළ භික්ෂුන් වහන්සේලා ධර්මවාදී අධර්මවාදී නෙමෙයි විනයවාදී අවිනයවාදී නෙමෙයි උන්වහන්සේලා ඇසූ පිරූ තැන් නැත්තෝ ඇසූ පිරූ තැන් නැත්තන් බවට පත් වෙලා ඉදිත ඍජු භාවයෙන් ප්‍රතිපත්ති ගරුකව සාසනික දේ රකින්න උන්වහන්සේ ඉදිරිපත් වුණා වාරිය පොලසුමංගල හාමුදුරුවෝ. වාරිය පොලසුමංගල හාමුදුරුවෝ අද වගේ දවසක වැඩ හිටියන. වාරිය පොලසුමංගල හාමුදුරුවෝ කරපු වැඩේ අද ඊටපු වාරිය පොලසුමංගල හාමුදුරු කෙනෙක් කරාන. සමහරට හයි අරූට වටිනවද කියලා අහනවා. අහදි එදත් අහන්නේ නැති. නමුත් උන්වහන්සේ විනයවාදී ධර්මවාදී නේද? ධර්මදර විනයදර භික්ෂුවක් ශික්ෂාකාමී. උන්වහන්සේ නැගී හිටියා. ඒකට ධර්මය පාවා දුන්නේවත්. අධර්මවාදී මගක ගියේවත්. රාජ්‍යත්වයට හිස නැමුවේවත්. හිඟා කන්න ගියේවත් නැහැ. උන්වහන්සේ කළේ තමන්ගේ ප්‍රතිපත්තිය. ධර්මානුධර්මදර භික්ෂුවක් හැටියට තමන්ගේ වගකීම හා යුතුයකම ඉෂ්ට කළා. පොත්පත් කියවල විශ්වවිද්‍යාලේ ගියපු පමණකින් ස්ථවිර කෙනෙක් වෙන්නෙත් නැහැ බුද්ධිමතෙක් වෙන්නෙත් නැහැ. එහෙම බොහෝ ඉගෙන ගත්තේ නැති අපේ මහා තෙරවරු ඉන්නවා ත්‍රිපිටකය සම්පූර්ණ කරගත්තු. විනයදර වෙච්ච බුද්ධිමත් වෙච්ච බහුසුත වෙච්ච ධර්මානුධර්ම පටිපදා අනුගමනය කරපු වර්තමානයේ තුල පින්නතුනේ අපි හිතාමත් බුද්ධිමත්ව බනහන්න සිද්ධ වෙලා තියෙනවා. ධර්මයේ විකෘති කරන අධර්මවාදීන් රට තුල ඉන්නවා ස්ථවිර නාමයේ අධර්මය ධර්මය අධර්මයට බවට පත්කොටගත්තු රහතන් වහන්සේලා ඉන්නවා. මේ ත්‍රිපිටකේ මේ පොත් ටික හරියට කියවා දැන් මේ ත්‍රිපිටකේ එන මේ ද්විතීය උරුවල සූත්‍රය විකෘති කරන්න පුළුවන් හෙට මේ මගේ බණ අහලා. මගේ පන්සලටම මේකට ලිපියක් යවන්න පුළුවන්. මේක නෙමෙයි හරි ධර්මය මෙන්න මේ අහවල් එකයි කියලා. එහෙම අධර්මවාදීන් මේ රට තුල ඉන්නවා. ධර්මයේ ඉගෙන ගන්නේ නැතුව ධර්මයේ හිතන්නේ නැතුව ධර්ම අවබෝධ කරගන්නේ නැතුව පාරමිතා ධර්මයක් නැතිව ආධ්‍යාත්මික පාරිශුද්ධ භාවයක් නැතිව සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරන්නේ නැතිව සර්ටිෆිකට් එකකින් rahat වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපිට තියෙන්න ඕනේ. බුද්ධිමත් බෞද්ධයන්. ඒ වගේම තමයි අපේ බෞද්ධයෝ බොහෝ විට නොමග යවන සමහර භික්ෂු භික්ෂුත්වයට පත් වෙච්ච අය ඉන්නවා. භික්ෂු කියන නාමයෙන් සමහරක් වෙලාවට මියගිය අය වෙනුවෙන් මෙන්න දිය යුතු නිවැරදි ධර්මානුකූල උත්තරයක් දෙන්නේ නැහෙනේ. පිනතරි කෙනෙක් මැරුණාම මැරිච්ච කෙනාට පින් දුන්නාම ඒ පින් දුන්න කෙනා සුවපත් වෙන එක අපි කොහොිට කාටවත් වළක්වන්න බෑ. කවදාවත් මැරිච්ච කෙනෙක් පින් බලාපොරොත්තු වෙන කෙනෙක් පින් ප්‍රාර්ථනා කරන කෙනෙක් පින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් එහෙම සමහරු ඉන්නවා. එහෙම ප්‍රතික්ෂේප කරනවාය කියලා මිනිස්සු මුලා කරවන. එතකොට ඒක අධර්මවාදී නෙවෙයිද? මිනිස්සු මුලා කිරීමක් නෙවෙයිද? ඒ වගේම තමයි පින් දුන්නාම වෛරයක් ඇති කරගන්න බෑ කිසි කෙනෙකුට. යක්ෂයා වේසෙන් ඉන්න හෝ ඒ වගේම പ്രേත ආත්මයක ඉන්න හෝ කෙනෙක් පින් දුන්නා කියලා එයා විරසක වෙන්න විදිහක් නෑ. සාමාන්‍ය මේ අපේ රටේ ලෝකේ සමාජයේ ඉන්න අපිත් එක්ක අමනාප වෙලා අපේ මස් මාළු කන තරමට තරහ වෙච්ච මිනිස්සුත් ඉන්නවනේ සමාජේ. එහෙම මිනිස්සෙකුට අහම්බෙන් හම්බ වෙච්ච තැනකදී නිකමට හරි පොඩි හිණාවක් දැම්මොත් එහෙම හිණා වුණොත් එහෙම අර තිබිච්ච වෛරහිත නැති වෙලා දැන්නත් ප්‍රසාද සිතක් පහළ වෙනවා. නිකමට හරි අර යමාත් එක්ක hina වුණා නේද? යමක් ප්‍රසාද සිතින් දුන්නොත් සමහර වෙලාවට ඕනේ නෑ ඕනේ නෑ කියලා ගන්න බැරි කමකුත් නෑ. නිතර නිතර හමු වුණොත් අර තරහ නැති වෙලා නැවත යාළු වෙන්න බැරි කමකුත් නෑ. අපි ඉතින් දන්නවනේ අලුත් අවුරුද්දකට මේක ගහ මරාගත්තු මිනිස්සු යමක් අරගෙන ගියාම නේද? අලුත් අවුරුද්ද නාමෙන් සිය තරහ නැති කරගන්න බෞද්ධ සමාජයක් මේක. එහෙමයි අපිට අපේ ධර්මයේ තුල අපේ සංස්කෘතිය තුල අපිට කියලා දීලා තියෙන්නේ. එනිසා හොඳට මතක තියාගන්න පින්නතුනි, එහෙම උදවිය ඉන්නවා බණ කියන. පින් දුන්නාම තරහ වෙමින් පස්සේ පින් දෙන්න එපා කියලා මේවට අහු වෙන්න එපා. ඒ ස්ථිරවරු නෙමෙයි. ඒ වගේම තමයි සමහරු මේ අනිත්‍ය ගැන මෙනේ කියනව කතා. අනිත්‍ය නිසියාකාරව තේරුම් ගන්න අපේ බෞද්ධයන්ට පුළුවන්. අපේ බෞද්ධයන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා එවැනි අය ස්ථවිරවරු නෙමෙයි. ඒ වගේම නියලු නියාලු භාවයකින් යුක්තව නිවට නියාලු භාවයකින් යුක්තව ලාභ ලෝභ වෙනුවෙන් කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒ අය භික්ෂුත්වයට සුදුසු පිරිසක් නෙමෙයි. නම කියව ගන්න, තාන්න මාන්න ටික කියව ගන්න, එහෙම නැත්නම් දායකයා ප්‍රශංසාවට ලක් කරලා සතුටු සිත් ඇති කරවන්න. එහෙම දායකකමයි භික්ෂුත්වය අතර බැඳියාව කුමටද? බැඳියාවක් තියෙනවල මොකටද සත්‍යයට? සත්‍ය ධර්මයට, මනුස්සකමට, සීලයට, ගුණයට, උපකාරයට උපකාරය කරන එක වෙනම කතාවක්. ඒක වෙනමයි. හැබැයි පුද්ගලයෝ ධර්මයත් එක්ක ජීවත් වෙනකොට භික්ෂුව ස්ථවිර භාවය රැකිය යුතුමයි. දුස්සීල භාවයට පත්වෙච්ච යම් තැනෙක් ඉන්නවා නම් දුස්සීල භාවයෙන් ඈත් වෙන එක මහ දෙයක් නෙවෙයි. හරි ප්‍රතිපත්ති ගරුක අවංක භාවයකින් යුක්තව තැනෙක් වුණාම හරියි. දායකයාට උනත් මිත්‍රුන් වහන්සේලාට කියා දෙන්න යම් දෙයක් පුළුවන්කම තියනවා ස්වාමීන් වහන්සේ අපිට මෙන්න මේ දේ තේරෙනවා. ඔබ වහන්සේට අපි වඳිනවා පුදනවා මෙන්න මේ පොඩ්ඩ විතරක්. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි අපි මේ කියන්නේ. ශාසනය හදා ගන්න ඕන එක. දායකෝ බොහොම ඉක්මනට කලකිරෙන જાතියක් දායකයා කියලා කියන්නේ. ඉක්මනටම යාළු වෙනවා. ඉක්මනටම ප්‍රසාදයටපත් වෙනවා. ඒ සැනකින්ම ඉක්මනට එපා වෙලා යනවා. ඒතකොට දායකයාත් ඉගෙන ගන්න ඕන දෙයක් වෙලා දෙයක් තියෙනවා. අපි ඉක්මනට ප්‍රසාද වෙන්නත් ඕනේ නැහැ. ඉක්මනට අප්‍රසාදයටපත් වෙන්න ඕනේ නැහැ. පිනතර ඔක්කොටම වඩා බණ අහන කොටයි පොත් බලන කොටයි ඊටමත් පරිස්සමෙන් පොතපත බලන්න බනහ. තමන්ගේ අවබෝධය ඇති කරගන්න මේ අහන දේ නැවත නැවත දැන් අපි මේ ධර්ම පරිශ්‍රණය ගැන කිව්වනේ. අහන දේ නැවත නැවත අහන්න, නැවත නැවත හිතන්න, නැවත නැවත පරිශ්‍රණයට ලක් කරන්න කියලා. ඒ කාරණා ටිකට ඔයත් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අපේ ධර්මය රැකෙන්නේ. ධර්මයේ වමනා වමනා කෙනාට ත්‍රිපිටකය වෙනස් කරන්න බෑ. මේ ධර්මානු කරුණ වෙනස් කරන්නත් බෑ. මට ඕන විදිහට. එහෙම වුණොත් උන්වහන්සේලා ස්ථිරයෝ නොවේ. ඒව වෙනස් කරන දායකයෝ දායකයෝ නොවේ. දායකයා නම් අපිට රකින්න තියෙන ශාසනය. ඒතකොට ශාසනයට අයිති වෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ශාසනය තුල ඉන්නවා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා සිව්වණක් පිරිසක්. මේ අය විතරද ශාසනය කියන්නේ? නෑ. වෙහෙර විහාර දාගත් පෙතිපිලිම පෙරහැර මේ ආදී කොටක සාසනික සියලු උරුමයන් සාසනය ඒ ඒ සියල්ලංගෙම තමයි සාසනේ ගොඩ නැගිලා තියෙන්නේ පන්සලක දේපල බෙදා හදාගන්න එක නෙවෙයි වැඩේ පන්සලක දේපල රැස් කරලා තියෙන එක මොකද ඒ සියල්ල පොදු ඒවා කොල්ල කණ එක නෙවෙයි වැඩේ ඒවා විකුණන එක නෙවෙයි වැඩේ එහෙම භික්ෂුන් හෝ එහෙම දායකයෝ හෝ භික්ෂුන් හෝ දායකයෝ වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. ඒ නිසා ධර්මය අනුගමනය කරන්න, ධර්මයේ මාර්ගය ඔස්සේ යන්න, මේ වගේ මාතෘකා අරගෙන නැවත නැවත කියවන්න, දන්නා අයගෙන් විමසන්න. විමසුවාම අපිට තේරෙනවා විසිරුණු සිත් ඇත්තෙක් නොවේ, පැහැදුණු සිත් ඇත්තේ එක් සිත් ඇති කෙනෙක්. ඒ වගේම කිපෙන්නේ නැති කෙනෙක් ඒ වගේම ධර්මීය දන්න කෙනෙක් බවට ඔබපත් වෙන්න ඕනේ. සීල සම්පන්න වෙන්න ඕන, බහුශ්‍රත වෙන්න ඕන, මාර්ග ප්‍රඥාවන්ගෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕන. සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කෙනෙක් වෙන්න ඕන. රාගාදී කෙලෙසුන් නැසන කෙනෙක් බවට භික්ෂුවත් දායකයාත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි බඹසර හැසිරෙන ඊටම ප්‍රඥා ගෝචර වූ සීලවන්ත වූ තැනැත්තෙක් මේ ලෝකයට බිහි කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. විනයදර, ධර්මදර ආදී කොටගත් සීලාදී ගුණයන්ගෙන් යුක්ත ශාසනය බැබළ වූ ඒ උතුම් රහතන් වහන්සේලාටත් මහා සංඝරත්නයටත් අනාගතයේ ඇතිවෙන්නා වූ එවැනි උතුමන්ටත් අපගේ নমස්කාරය වේවායි කියා ප්‍රාර්ථනා කරමින් ඔබ මනවින් ධර්මීය උගත් භික්ෂූන් ඇසුරට පත් වෙන්නට මේ ධර්ම දේශනාව විවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උතුම් වූ කුසලානිසංස ධර්මය ඔබ නමින් නැසීමිය පරිලෝකියා වූ මෞදෙමෝපියාණු යාත සියලු වර්ග પરම්පරාගත ඥාතීන්ටත් සාංශාරික වශයෙන් අපට ඥාතිත්වයේ දරූ සියලු දෙනාටත් මේ කුසල් ලේකාකාරෝ පිහිටේවා උන්ගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුගතිගාමී වේවා උතුම් වූ නිවනින් සදා සැනසීම ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.